ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ 6 වෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා කාලය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සිටුම් දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සෝ පස්සෙය ශුඤ්ඤංගාමං යංච ඝරං පවිසෙය රිත්තකංචේව පවිසෙය තුච්චකංචේව පයිසෙය ශුඤ්ඤතං තේව පවිසෙයාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සර්වචනාංශයේගේ උපමා උපමේය ගැළපීම අනුව එක පුද්ගලයෙක් ඒ තමන්ගේ විවේකී විශ්‍රාමයේ පිණිස කටයුතු කිරීමේදී ප්‍රථමයෙන්ම සංවිධානය කරන ලදී විෂගෝල සර්පයන්ගෙන් ගැලවීම සඳහා නියම උපදේශය කල්යාණ මිත්‍ර උපදේශය අනුව පැන ගන්නා ස්ථානෙන් සරුවචාන්සේ කතාව පටන් ගන්නවා. ඒකෙන් කොහොම හරි පැන ගන්නව කොහොම හරි කිව්වට ඒක බරපතල වැඩක්. එහෙම පැනගත්තට පස්සේ යා පිටිපස්සේ යාළු මිත්‍රයන් වශයෙන් රාජදූතයන් ඇත්තම එයත්ෝ මේ මාර දූතයෝ රාජදූතයන් වශයෙන් එළවෙනවා. ඉතින් මේ පුද්ගලයාට එතකොට දෙවෙනි වතාවටත් කල්යාණ මිත්‍යා උපදෙස් දෙනවා. ඔය පොඩි කාලේ පටන් මිත්‍රයන් වශයෙන් එන රාජදූතයන් වශයෙන් ආවට නැත්තු මාර දූතයෝ ඒක නිසා ඒකට පමා වෙන්න එපයි කියලා කල්‍යාණ මිත්‍ර උපදේශයක් දෙනවා. ඉතින් මේ පුද්ගලයා ඒකෙදී අර වගේ කායික වේශකෙ නෙවෙයි මානසික ඥානයෙන් සම්‍යක් දෘෂ්ටි නැත්නම් යෝනිසමනසිකාරයෙන් අර කල්යාණ මිත්‍රයා කියන දේ අහලා අර මිත්‍ර ස්වරූපයෙන් එන මිත්‍ර ප්‍රතිරූපකයන් මිත්‍ර ප්‍රතිරූපකයන් වශයෙන් දැනගන්න. එතකොට රජුරෝ වැලිකෙලියේ පටන් පුජ්ජ පාණි වල දන්නා වූ වදකේක්ම එවනවා අඩුවක් අතර දීලා ඉල්ලවගෙන ගිහිල්ලා මෙයාගේ රුචි අසුකම් දන්නවනේ එළවගෙනම ගිහිල්ලා බෙල්ලම හෙලන්නේ කියලා. ඉතින් ඒ උපමාවෙන් පස්සේ මේ පුද්ගලයාට තුන්වෙනි වතාවටත් කල්යාණ මිත්‍යා සඳහන් කරනවා මේ ලස්සන වචන කතා කරලා පුරු පුරුදු වචන කතා කරගෙන පිටිපස්සෙන් එලවාගෙන එන මේ වැලිකෙලිය පටන් ගන්න යාළුවා එන්නේ කඩුවක් අරගෙන ඒක නිසා ගැලවියක් කියලා. එතෙන්දිත් එයාට තමගේ රුචි අරුචිකම් එක්ක මෙතෙක් ජීවිතයේ තිබුණු අගයන් ආඩම්බරයන් එක්ක මේ කල්යාණ මිත්‍යා කියන දේ ඇත්තද නැත්නම් අර වැලිකෙලිය පටන් ගන්න යාළුවාගේ උණුසුම ඇත්තද කියන එක තීන්දුව ගන්න වෙනවා. වකින් කවුරු හරි අපි හිතුවොත් ඒ කල්යාණ මිත්‍යා කියන දේ අහලා මෙයා ගැලවෙනවයි කිව්වහම ඒක තන්නේ කරම ප්‍රඥා ගෝචර එහෙම නැත්නම් කියනවා නම් නුවණින් සලකලා බලලා එහෙම නැත්නම් කියනවා නම් විප්ලවීය සලකා බැලීමකින් එහෙම නැත්නම් කියනවා නම් ගඟ දිගේ ඉහළට යන ක්‍රමයේ සලකා බැලීමකින් තමයි අර වැලකිළියේ පටන් එන යාළුවා මිත්‍රෙක් නෙවෙයි මිත්‍ර ප්‍රතිරූපකයෙක් කියන එක තේරුම් ගන්න. ඉතින් උපමාවට ਸਰවචනanse පෙන්වන්නේ මේ නන්දිය නැත්තම් මේ රාගය කාමවස්තුන් වශයෙන් විතරක් නෙවෙයි ධර්ම නන්දියක් වශයෙන් ධර්ම රාගයක් වශයෙන් දෙන්න පුළුවන්. ඉතින් ඒකෙදිත් බොහොම ආශාවෙන් වඩපු මේ ඉන්දිය ධර්ම දිහාවට පවා මනාපයක් ඉන්න පුළුවන්. ඒ නිසා ඒ මනාපේ නරක දෙයක් නෙමෙයි ඒකට ළඟා වෙන්න ඒක අවශ්‍යයි. නන්දුව පිළිස කුසල ඡන්දේ පිළිසක අවශ්‍යයි. නමුත් ඒක පුරුදු කරගත්තට පස්සේ ඒක ඇලී බැඳීම මම මාගේ කියන්නේ යාට ගියොත් යායන් තන්නා පෝණි භවිකා නන්දි රාග භාගතා తත්‍ර తත්‍රාభి නන්දනී සේයති ඉදං කාම තන්නා භව තන්නා විභව තන්නා යමකට යමකට යනවාද ඒ දකින දකින දේ ඇලෙනවා කියන එකයි తත්‍ර తත්‍රාభిනන්දනී කියන්නේ. ඇතර භාවනා කරන්න ඉස්සෙල්ලා යෝගාවචරයට ඔය කියන විදිහේ ඔකප්පන සද්ධාවකට අයිතිවාසිකමක් තිබුණේ නැහැ. ඔය තරම්ම උනන්දු වීර්යයක් තිබුණෙත් නැහැ. සතියක් තිබුණෙත් නැහැ. සමාධියක් තිබුණෙත් නැහැ. ප්‍රඥාවක් තිබුණෙත් නැහැ. ඒ විදිහට මේ ගමනේදී මගදී හම්බ වෙච්ච මේ දේවල් වලට ඇලීම හොඳයි කියලා තමයි ඕන කෙනෙකුට හිතෙන එක ජයග්‍රහණයක් මට හම්බෙච්ච සුභාශිංසනයක් මට හම්බෙච්ච ආශිර්වාදයක් කියලා. ඉතින් ඒ අපි උනන්දු නැත්තම් මෙතන යන්නත් බෑ. නමුත් උනන්දු ඇති කරලා ඒක ලැබුණාට පස්සේ කොතෙන්ද යනකම් උනන්දුව නිසා මේක සුභාශිංසනයක් ලැබීමක් කියලා සැලකනවාද කොතනින් එහාට මේක ආදරයක් ආශාවක් බැඳීමක් වශයෙන් යනවාද කියන තාම සියුම් කාරණාවක් තියෙනවා. ඉතින් ඒකෙදී අර తත්‍ර తත්‍රාభిනන්දනී කියන මේ සර්වඥාන් වහන්සේගේ ඒ ධම්මචක්කපවත්තන තියෙන සූත්‍රයේ කොටස බලනකොට ඒ මේ අදහසට අර්ථකථනයක් දෙන දෙන්න උත්සාහ කරපු චින්තාමය ප්‍රඥාවෙන් ලියපෙකනේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් තමන් කරපු අකුසල කර්මයක් නිසා ඝෝර වූ අපායට වැටෙනවම අපායටත් ඇලෙනවා කිය. අපායට ගිය නිරිසත් අපායෙන් මැරෙනවට බයයි. උදන්නවනම් මැරුණාම යන්නේ මේටට හොඳ තැනකට කියලා. ඒත් අර කටුපුලි ඇවිදිමින් මැරෙයි කියන බය තියෙනවලු ඒ තරම් ඒ අහුවෙච්ච ඉදිරිපත් වෙච්ච දෙයට මත් වෙන ගතිය, ලොල් වෙන ගතිය, නතු වෙන ගතිය, වශී වෙන ගතිය, අබ්බැහි වෙන ගතිය, අභිනන්දනය කරන ගතිය ඒක අම්මෝ මුලාවක්, අම්මෝ මෝහයක්, අම්මෝ අන්ධකාරයක්, අම්මෝ අවිද්‍යාවක්. ඒක නිසා හිත ගිය තැන ආදර රජ මාලිකාව සෑදේ කියන සාමාන්‍ය අපි සින්දුවට කියනවා. ඇත්තටම මේ මේක කිව්වහම hina වෙයි මම හිතන්නේ. හොඳක් නෑ කතා මුලදීම hinaස් වන එක. මම එක දවසක් ඔය කාණිවලකට ගිහිල්ලා කෙල්ලෙක් එක්ක යාළුවා. ඒකල බස් එකට පමා වෙන නිසා ඊගාවට එනකොට බස් එක ළඟට එනකොට ලයිට් දාලා තිබුණා බලනකොට යකා. කාණිවලේ කරුවලේ ඉන්නකොට මම හිතුවේ ලස්සන කෙල්ලෙක් කියලා. එයා බස් එක ළඟට ගිහිල්ලා බලනකොට යක්ෂ මුණක්. අර එළියට එනකම් මම දැනගෙන හිටියේ නෑ. එතකම් බොහොම ආදරෙන් ප්‍රේමයෙන් හිත හිත හිටියේ අම්මේ ලොකු දෙයක් ලැබුණා. ලයිට් එක දාපුවට පස්සේ ඒ නිසා කණ්ණාඩි දැම්මට පස්සේ උඟ දෙන්නේ දික් කතා කරනවා. කණ්ණාඩි නැතුව බොහොම ප්‍රේම කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දාපු කණ්ණාඩි දෙක දැම්මට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා බොහොම උපයාගත්තට ඒ නන්දියට ආවුනොත් මේක බොහොම ආගෙන් ආඩම්බරයට මම මානකට දාගන්නවා. මම ඔබට කියන්නම් ඔය නන්දියයි උඹේ ඇස් රූප බලන්න තියෙන ආසාව, ශබ්ද බලන්න තියෙන ආසාවයි දෙකම එකයි. මේකේ තියෙන එකම දේ මේක නිරාමිෂයි. මේක නාම මාත්‍රයි. අරක රූපයි. මොන් දෙකෙම තියෙන නන්දිය උපේන උපේන දේ හම්බෙන හම්බෙන දේ බැඳෙන එක ඒක ස්වરૂපය ඇති. ඒක කියනවා උනා පුළුවාට උගේ පැටියා පුදුමාකාර ලස්සනයි. අපිට තම උනා පුළුවත් කැටයි උනා පුළුව පැටියක් කැටයි. ඒකට උනාපුලුවට ඒ පැතිය කවදාකවත් කතර පෙන්නේ නැහැ. ඒක නිසා මව්පියෝ Tamanට හම්බෙන දරුවා ඒක දිහා බලන්නේ පුදුමාකාර සෙනෙහසකින්. ඒකේ ඒ සංසාර ඇති. ඉතින් ඒ නිසා මෙතන උපෙන් ලද මේ ශ්‍රද්ධා විරිය සමාධි ප්‍රඥා කියන දේවල් වලට මේ බැඳෙන නන්දිය ඊටාම අමාරුයි මට කල්යාණ මිත්‍රෙක් ඇවිල්ලා කියලා දුන්නේ නැත්නම් ගිහි කාමේ වැලි කාලේ වැලි කාලේ වැලි කෙලියේ පටන් සෙන්ලම් කරපු යාළුවෙක් විදිහට තමයි පේන්නේ ශ්‍රද්ධාව විදිහට දැක්සමාට ප්‍රඥා. නමුත් ඒ තුල නන්දි ඇති කරලා ඒ තුල සංසාරයට බඳලා හිස කපා හදනවා. ඒ නිසා මේකනේ පමා වෙන්න එපා. මේ මිත්‍රයා දැක්ක පමා වෙන්න එපා. නතු වෙන්න එපා. ආශා කරන්න එපා. නන්දි ඇති කරන්න එපා කියන කල්යාණ මිත්‍යා කියන වචනේ ඇහිලා නැතුව නෙමෙයි අපිට තියෙන්නේ අහුනට අපි බාර ගන්න ලෑස්ති අපි හිතන්නේ මෙච්චර ලස්සට හොයාගත්ත මේ සත්‍තා විදිය සති සමාධි ප්‍රඥා ලස්සන එකක් කියලා. ඉතින් කවදා හරි ඒකෙන් ගැලවුණොත් ඒකෙන් ඒ පිච්ච සද්ධා විදියේ සත්‍ය සමාජ ප්‍රඥාවට නතු නොවීමට උත්සාහ කළොත් ඉත ලස්සන සර්වඥාන්සේ පෙන්නනවා ඒ මිනිස්සයා පාළු ගමකට වදිනවා කියන්නේ. ශුන්‍යංගාමං පවිෂය. ඒ කියන්නේ ඊට පස්සේ හිත පුදුම පාළු ගතියකට එනවා. පුදුම නීරස ගතියකට යනවා. පුදුම කම්මැලි ගතියකට යනවා. පුදුම බය ගතියකට යනවා. පුදුම අසරණ ගතියකට යනවා. පුදුම සැකපොදොන් තැනකට යනවා. ඒක මොකද දැන් භාවනා කරන්නේ ඇයි කියලා යාට තේරෙන්නේ නැහැ. පිටික් උපයා ගන්නාලද මේ වටිනා ශ්‍රද්ධාව, විද්‍ය සති සමාධි ප්‍රඥා ඇලී බැඳී ගන්නවා නම් එයාට ඒක ඉපීම සඳහා භාවනා කරනවා කියලා කියයි. ඒත් ඒක උපේනකම් ඒකට ශ්‍රද්ධාව අවශ්‍යයි. ඒ කියන කුසල ඡන්දය අවශ්‍යයි. උපේලා ඒකට ඇලී බැඳී ගන්නකොට ඒන් ගැලවෙන්න ගියාට පස්සේ ඒ භාවනා හිතට ඇති වෙන ඒ පාළුව ඒ හිස්තන ඒ විත්ත බව තුච්ඡ බව ශුන්‍ය බව ඒක අසත්පුරුෂ පැත්තෙන් බැලුවොත් වෙන්නේ මහා කාලකන්නිකමක්. ඉතින් මගේ භාවනා කිසිම දියුණුවක් නැහැ. එක දැනම තියෙනවා. දැන් මම මොකද කරන්නේ? නමුත් බුදුජානනාංශයේ මේ කතාවේක තනක පෙන්නනවා. දැන් මේ මිනිස්සයා මේ යාළුවාගේ වචනෙට අහු වෙන්නේ නැතුව කල්යාණ මිත්‍යා කියන වචනේ අහලා නන්දිරාගේ පහල කරගත්තේ නැත්තම් එයා ගිහිල්ලා බදින්නේ ශූන්‍යagaraයකට. ශූන්‍ය ගමකට. එහෙම ශූන්‍ය ගමකට ගියත් එයා නැවතත් ඇවිල්ලා අර පරණ පුරුදු විදියට ශ්‍රද්ධා විදියට සති සමාධි ප්‍රඥාට ප්‍රේම කරන්න ඉඩ තියෙනවා. එක සැරයක් නෙවෙයි දෙසරක් තුන්සරක්. කරලා කරලා කරලා තමයි මේ ශූන්‍යagaraයේ මේ හිතට මේ තුච්ඡතන මගේ දෝෂයක් නෙවෙයි ගමනේදී අනිවාර්යයෙන්ම හම්බෙන තැනක්. ඒක හම්වීම සුබ ලකුණක්. මේක පෙර නිමිත්තක්. මේක සර්වඥාන්සේ දැකපු එකක් කියලා තේරුම් ගන්න ගොඩාක් කල් ගිහිල්ලා. එහෙම නැත්නම් කියනවා නම් ගොඩක් සිද්ධි වුණාට පස්සේ. ඒ අතරමැදදී මේක අදාහ ගන්න වෙලාවදී මේක දිරව ගන්න වෙලාවදී මේක තමන්ගේ අනිදිත ශරීරගත කරගන්න වෙලාවේදී කල්යාණ මිත්‍ර ආශ්‍රය නොලගුණොත් මේ කල්යාණ මිත්‍යා කියන දේ නිශ්චයාකාර නොවැටුනොත් හරි දෙගලොක් අතර හිරවීමක් සිද්ධ වෙනවා. ඒක ඒකේ තියෙන ගැඹුර නැත්නම් ඒකේ තියෙන මේ සංකීර්ණතාවය පේනවා මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මේ පද තුන විස්තර කරන්න ගියෝ. తත්‍ර తත්‍රාభిනන්දනී සියති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මෙතනදී සාමාන්‍ය වචන තුනක් පිළියෙට අරගෙන කාම තණ්හාව කියලා ගත්තොත් කාම තණ්හාව කියලා කියන්නේ තම තමන්ගේ ඉඳුරම් පිටවීමේ ආශාව. අපි ඇහැට පෙනෙන රූප නැත්නම් රූප කොටක් දැකලා ඒකට කියනවා දර්ශන කාමය කියලා. රූප බැලීමේ ආශාව. ඊගාවට තියෙනවා විවිධ රස මිහිර ශබ්ද කර්ණ රසායන ශබ්ද ඇසීමට ආශාවට ශවණ කාමය කියලා කියනවා. ඊගාවට නාසයට දිවට කයට දැනෙන සමුල්ලේපන කාමය කියලා කියනවා. දර්ශන ශවණ සමුල්ලේපන වශයෙන් මේ අතිකාල සේවාවල් කරමින් ගන්ධවල් ගෙවලා දාගෙන ඇවිල්ලා මේ කරන්න හදන්නෙම අපේ ඒ ඒ ඉදරන් පිනවීමට අපි එක එක මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. ඉදරන් පිනවීම සඳහා උදව් කරන දේවල් වලට කාම ගුණයන් කියලා කියනවා. ඒ කාම ගුණයන් නිතර නිතර මාරු කිරීමෙන් කාම ආස්වාදයක් අපි ලබනවා. ඒ කාම ආස්වාදය අනුව අපි පොහසත් දුප්පත් දල ජාතික ආගම දල ජාතික නිෂ්පාදනය පුද්ගල ආදායම ඔක්කොම ආර්ථික උපමාන හදලා තියෙනවා. ඒ එක එක්කෙනෙක් තම තමන්ගේ ඉදරම් පිනවීමට ගන්න ප්‍රයත්න අනුව තමයි ඒක පුද්ගල ආදායම කියන එක තේරෙන්නේ. නැත්නම් ජීවන වියදම මේ වගේ දේවල් ගණන් කරන්නේ එක එක පුද්ගලෙ පාවිච්චි කරන භෞතික වස්තු ප්‍රදේශය අනුව. මේකෙම තව පැත්තක් තියෙනවා. මට මගේ ඇහ කන දිව නාසය කය මන පිනවීම වැදගත් තමයි ඒ වුණාට අපේ කට්ටියට නැති වුණොත් මම විඳින දේ මගේ දරුවන්ට මගේ අම්මට තාත්තට මගේ යාළුවන්ට මිත්‍රයන්ට මගේ අසල්වැසියන්ට නැති වුණොත් ඒක ඊගාව પરමාර්ථය. අර Taman විඳපු කාමයේම ඉතිරි පැතිරි අනික් අයට දෙන ආසාවට අපි කියනවා භව තණ්හාව. කාම තණ්හාව කියන්නේ Tamanගේ දුරම් පිනවීමට ගන්න ප්‍රයත්නය. භව තණ්හාව කියලා කියන්නේ ඒක ඉතිරි පැතිරි මට මෙතනදි විතරක් නෙවෙයි යණ යන තන කාමයේ ඒ විදිහට ලැබෙන්න ඒ වගේම අද විතරක් නෙවෙයි හෙට අනිද්දාත් ලැබෙන්න මට විතරක් නෙවෙයි අපේ අයටත් ලැබෙන්න විවිධ විදිහට ලැබෙන්න ඕන කියලා ඒ පුද්ගලයා ඒ ලැබෙන දේවල් තමන්ගේ සතුට යම් ප්‍රමාණයකට එනකොටම මගේ සතුට යම් ප්‍රමාණයකට අපේ සතුට ඉස්සර කරගන්න. ඒ අපේ සතුට අපි කියනවා භව තණ්හාව කියලා. ඉතින් මේ දෙකෙන් දක්ෂයාට ප්‍රතිපන්දිතයට ලේසි ඒ තමන්ගේ ඉන්ද්‍රයන් පිනවීමට අවශ්‍ය අඩු ගණම සකස් කරන 100ක් නෙවෙයි දල වශයෙන් ලේසි. නමුත් අපේ කට්ටිය සන්තෝෂ කරන කවදාකවත් ඒ කියන්නේ නෑදෑයෝ සන්තෝෂ කරනවා කියන එකට කියන්නේ නෑදෑයෝ කියන්නේ හැම වෙලාවෙම නෑ බෑ කියන කට්ටිය. සදාව සන්තෝෂ කරනවා. ඒකට අපි වැඩිසේ උත්සාහ ගන්නවා කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ කොච්චර දුන්නත් ඉවරයක් නැහැ ඒගොල්ලන්ගේ තියෙන්නේ එයා හොඳට සැප විඳිනවා මං ගැන සලකන්නේ නැහැ ඉතින් ඒ නිසා නෑදෑයෝ නිතරම ඉන්නේ ඌනතාවයකින් එනම්තර සත්පුරුෂයා මට විතරක් දෙන්න බෑනේ නෑදෑයින්ට දෙන්න ඕනේ කිව්වහම තමන්ගේ කාම ආශාවල් ඉෂ්ට කිරීම සඳහා කාම ගුණයන් වැඩිීමේදී යම් ප්‍රමාණයකට ගිහිලා හොඳයි. මට නම් මෙතනින් සතුට වෙන්න පුළුවන්. මම අර පරිසුන්දායක ජීවිතයක ප්‍රයෝජනෙයි සලකලා මෙතෙන් නතර වෙන්න පුළුවන්. මුත් මේ මූල ධර්මේ කාටවත් කොහොමද කරන්න ගෑනින්ද දෙන්න බෑ. යා කියයි. ඒතකොට නෑදෑ හිතන්නේ යා අපිට නීච දාන්න දෙනවා. එයා බලවන් තරම් සැපවිඳලා අපිට විතරක් මේ ඉති කාර්පිටයක් නෝ ගන්නන් දෙනවයි කියලා තරහ නිසා නමුත් සිරුදිනාගේ ඡායන් සම්පූර්ණ කරන්න ගියාම එන දුෂ්කරතා බාධක සංකීර්ණතා වැඩි. මේ කාම තණ්හා භව තණ්හා දෙකේ ගත කරන කෙනාට කාම තණ්හාව සම්පූර්ණ කරන්න යනකොට එන බාධාවට වැඩි විශාල බාධා ප්‍රදේශයක් විශාල සංකීර්ණතා ප්‍රදේශයක් දුෂ්කරතා ප්‍රදේශයක් අපේ කට්ටියට නැත්තම් මගේ ජාතිය මගේ ආගම මගේ නම මගේ ගම මගේ පවුල මගේ කියන එකට එතපට. එතකොට එන හැම බාධාවක්ම තමන් සාධාරණව තමන්ගේ ඥාතීන්ට සැප පිණිස කටයුතු කරන මේ සටනට බාධා කරන හැම දෙයකම බයිර කරනවා. දැන් මේ ආශාවක් ඉෂ්ට කරන්න යන්නේ. මගේ ආශාව අපේ ආශාව බාට. මගේ ආශාවට වැඩිය හරියම හරි අපේ ආශාව ඉෂ්ට කරන්න. ඒ නිසා අපේ ආශාව ඉෂ්ට කරන්න යනකොට විශාල බාධක සංකරතා දුෂ්කරතා රාශියක් එනවා. මේ සෑම බාධාවක්ම සංකෘතාවයක්ම හිතියරයක්ටම වෛර කරන එකට විභව තණ්හාව කියලා කියනවා. භව තණ්හාව සම්පූර්ණ කරගන්න බැරිව බැරිවීම සඳහා කරදර කරන හැම එකටම විභව තණ්හාව කියලා කියනවා. විභව තණ්හා කියන්නේ ද්වේෂය. භව තණ්හා කියන්නේ ආශාව. එතන මේ ආශාව සම්පූර්ණ කරගන්න බැරි වෙන බැරි බවට පත් කරන සාධක සංකරතා දුෂ්කරතා සියල්ලටම වෛර කරනකොට මෙතන රාගයත් ද්වේෂයත් දෙන්න අත්තරට කරනවා. ඒකට මේ ආශාවෙන් ඉදිරියට ගමන් කරන මේ පුද්ගලයා කොතනදී ද්වේෂයට හැරෙනවද කියලා ඒ පුද්ගලයාම දන්නේ නැහැ. ඒක නිසා මගේ ආශාවල් සහ අපේ ආශාවල් ඉෂ්ට කරන්න යනකොට අපේ අයට සහ අපේ අයගේ අවශ්‍යතාවන් උන්ට බාධා කරන හැම එකෙක්ම හතුරුයි. නසන්න ඕනේ, මරන්න ඕනේ, විනාශ කරන්න ඕනේ, වනසන්න ඕනේ කියලා ඒ ආදරේ වැඩි වෙන්න වැඩි වෙන්න හතුරට ද්වේෂය වැඩි වෙනවා. නිසා භව තණ්හා වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න විභව තණ්හා වැඩි වෙන්න පටන් ගන්නවා. විභව තණ්හා කියලා කියන්නේ භව තණ්හාවේම අන්ධකාර පැත්ත හේව නැල්ල. ඒක උගාක් වෙලාවට වංචනිකයි. උගාක් වෙලාවට ෂටයි. උගාක් වෙලාවට මායාවි. ඉතින් මේ ලස්සන සාධාරණ ධර්මකාමී මේ පුද්ගලයා බාධා ධර්ම වැඩි වෙන්න වැඩි වෙනකොට යක්ෂෙක් වඩපත් දරා ගන්න බැරි යක්ෂෙක් වඩපත් වෙනවා. ඉතින් මාරුව කොහොමඩක්වත් ඒ පුද්ගලයාට තේරෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ කියපු කාරණා ටික අපි තමන් මේ කාම ආශාවල් භෞතික ආශාවල් ගෙවම් කරලා මේ වගේ තැනකට ඇවිල්ලා අමාරු උපයා ගන්නලද ශ්‍රද්ධා විදිය සති සමාධි ප්‍රඥාව කැඩෙනකොට ඒ කඩන හැම එකක් පිළිබඳව ද්වේෂයක් ඇති කරගත්ත ශ්‍රද්ධාව කඩන්න උදව් වෙනවා නම් මොකක් හරි එකක් හැම වෙලාවෙම යායකට ආත්මවාදයක් ඇති කරගෙන ඒක කවුරු හරි කවුරු ඒජන්ත කෙනෙක් කරන ලද්දා ඒ ඒක නැති කරනවා නම් මට නැවත ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන් කවදාවත් කැමති නැහැ මේ ශ්‍රද්ධාව කියන එක අනත්තයි කියලා පිළිගන්න. අනිත්‍යයි කියලා පිළිගන්න. දුකයි කියලා පිළිගන්න. ඒ නිසා හිතන්නේ මේ කවුරුරට කඩුවක්. ඒ කඩන කෙනාට ද්වේෂ කරනවා. තමන්ගේ වායස් වීර්ය අඩු වෙනකොට වීර්ය අඩු වීමට හේතු වෙන යමක් වෙනවා නම් ඒක නිතාම සැලකිලි බලලා යා තමයි මගේ වීර්ය නැති කෙරුවේ. මම කුසීත කෙරුවේ කියලා ඒ කෙනාට එක ද්වේෂ කරනවා. ඊට තමයි භාවනා සත්‍යයෙන් කරගෙන යනකොට කවුරු වරි සද්දයක් කරලා සත්‍ය කැඩුණොත් එයාට සතියට තියෙන ආශාව කොච්චරද? ඒ තරමට මේක කරන කෙනාට වෛර කරනවා. හදන ආයතනට වෛර කරනවා. සද්දෙට වෛර කරනවා. ඒගොම සමාජයක් ගත කරපු එක්කනා කොච්චර ආශාවෙන් ඇත්තටම සමාජයට ඒ කරන මනාපය ඒ ඡන්දය ඒ නන්දිය යාර වෙන්නේ ධාර්මික එකක් මේක ගන්න සමාජය කියලා කියන්නේ හොඳ වටිනා ධර්මයක් නෙවෙයි ඉතින් ඒක කරගෙන හිටියා මේ ඉන්නකොට කවුරු හරි මොකක් හරි කරලා ඒ සමාධිය කැඩුවා. කඩපු ගමන් යා කවදාහක්වත් මේ සමාධිය වෙනස් වෙන සුළු එකක්. ඒක කැඩෙන සුළු එකක්. ඒක AI කියන කෙනා ආවත් නැතත් මේ කැඩෙන්න ඉඩ තිබුණේ කියලා හිතනවා විනුවට. හිතන්නේ අසවලා කැඩුවා අසවල් දේ මගින් කරනවා අසවල් එක නිසා කරනවා කියලා ඒ දේ ඒ කෙනා ඒකත් එක්ක. මුතුම ද්වේෂයක් වෙනවා මේ මනසට තේරෙන්නේ ඒ දත්පිටි කනකම් තේරෙන්නේ. මානසික ආතතියක් වැටෙනකන් තේරෙන්නේ එතනින් ගියාම ඇඟ දලදඬු වෙනකන් දන්නේ නැහැ මෙච්චර ලස්සන ආධ්‍යාත්මික ගමනක් ගියේ කනට සාමාන්‍ය ගමන යන්නේ නැති කෙනාට වැඩි කේන්ද. කිවිච්ච ප්‍රඥාව නැති නෝරක් තියෙනවා. ඒ නිසා මේ භාවනා කරන්න ගියාම වර්ණකේ පෑදුවාට පස්සේ රිදෙනවා වැඩි වගේ. තමන්ගේ හදිසි කිපෙන ගතිය, කුප්පන ගතිය, වැඩිවීමක් වෙනවා ඒ ඒ ඉන්ද්‍රිය ධර්ම වලට වැඩියෙන් ප්‍රේම කරන කෙනාට. ඒක සාධාරණයි. නමුත් එකයි කරන්න තියෙන එක දැනගන්න එක විතරයි. මෙයම් තාක් ශ්‍රද්ධාවට කැමති දේ නිසා ශ්‍රද්ධාවට බාධා කරන හැමදේම වෙනසේවා නැසේවා මියේවා කියන හැඟීම එනවා. මම චන්තාක් වීර්යයට කැමති දේ නිසා කුසීතකමත් එක්ක කුසීතකම ඇති කරනාත් එක්ක පිළිසිත කෙනෙක් ඇත්තේ නැහැ. නමුත් එයා ඒ කෙනෙක් හදලා යට වෛර කරනවා. සතිය කඩන්න කාටවත් බෑ. සතිය කියන්නේ බොහෝම බලවත් දෙයක්. නමුත් එයා හිතන මේ සතිය කැඩුනා අසවලා නිසා, අසවල් තැන නිසා, අසවල් දේ නිසා ඒව නැති කරන්නේ. ඔය මනසංගෝ. හ්ම්. නැති බංගස්ථාන කරන්නේ. ඒකට මට සතිය දිගටම ඉන්න පුළුවන්. ඒකම ඇති වෙච්ච සමාධිය දිගට තියෙනවා. අන්න මේ වෙලාවට එන මේ විභව තණ්හාව තණ්හා විභව තණ්හාව තන්නිකර ද්වේෂයක්. නමුත් තණ්හාවේම හේවණල්ල. ඒක නිසා කියන්නේ වැඩි ඉන්දිය ධර්ම වලට ප්‍රේම කළොත් නැත්නම් නන්දියක් ඇති කරගත්තොත් වැඩියෙන් ද්වේෂය ඇති වෙනවා. වැඩි සිනේ දබරටයි කියලා අපේ සිංහල කියනවා. දැඩි හුලං වැස්සටයි. සාමාන්‍ය උලඟ වැස්ස ගේන්නේ දැඩි උලඟ වැස්සටයි වැඩි සිනේ දබරටයි. ඒක නිසා මෙතනදී මේ ස්නේහ කරන්නේ හෝ දබර කරන්නේ හෝ ඉන්දිය ධර්ම පහක් එක්ක. ඉතින් කිනා එතනදී ඉන්දිය ධර්ම නිසා මනාපේ පහළ වෙන නිසා අමනාපේ පහළ වෙන හැටි. දැක ගන්නා සුළු ඥානයක් ඇති කරගන්න කියලා යාර කල්යාණ මිත්‍යා කියන්නේ. ඔබ ළඟට එන්නේ ඔබ වැලිකලියේ පටන් ගන්න මිත්‍රයෙක්. සම්දියේ එන උඹ උගා ගන්නවද සත් මේ ධර්මතාවලට අපි කියන මේ ඉන්ද්‍රිය ධර්මවලට ඔබ ප්‍රේම කරන එක ඔබට අයිතියක් තියෙනවා. කාටවත් බෑ ඒක විනාශ කරන්න. විනාශ කරන එක නම් ඔබ විනාශ කරන්න ඕනේ කියන විදිහේ අදහස් දෙන නන්දියක් තමයි කඩුවක් අරගෙන පිටිපස්සේ එලවන්නේ. එයා බොහොම වැලිකඩිය පටන් ගන්න යාළුවෙක්. නමුත් කල්යාණ මිත්‍යා කියනවා යාළුවා එන්නේ ඔබ සිප් වැළඳ ගන්නවක්වත්. මිත්‍යත්ව ප්‍රකාශ කරන්නේ ඔසවා ගන්නලද කඩුවක් ඇතුව. ඔබ පනාවුනොත් හිතට සදාන. ඒක නිසා මේ නන්දියෙන් බේරෙනවයි කියන එක කවදාකවත් භාවනා නොකරපේ කරනට ගෝචර විශයක් නෙවෙයි. භාවනා කරලා යම් ප්‍රමාණයකට ඉන්දිය ධර්ම දියුණු කරපු කෙනා අර තේරෙන පටන් අර ගන්නවා මේ ඉන්දිය ධර්ම නිසා ශෝකයක් දැන්නේ. මොකද්ද? ප්‍රේමයෙන් ආදරෙන් අනුපී ඉන්දිය ධර්ම නැති වෙනකොට තරහයි. මේ සංසිද්ධිය බලන එක ඥානවන්තයාට විප්‍රඥාවන්තයාට ඥානගතිකයාට ලස්සන විනෝදාංශයක්. ඒ සමත භාවනා දිගේ යන කෙනාට ශ්‍රද්ධාව දිගේ වගේ යන කෙනාට කල්යන අවබෝධ කරගන්න මෙතන ප්‍රඥාව අවශ්‍ය බව. ඉතින් දිවේන ද්වේෂය මේ ගමනටම අලංකාරයක්. ඒකට කියන ධම්මෝද්දච්චය කියලා ධර්මේ නිසාම පහළන උද්දච්චයක් වෙනවා. ඒ උද්දච්චය අයින් කරන්න නම් ඉස්ලාමයේ සංසිද්ධිය දැනගන්න මේ ගමනේදී එක තැනකදී මේ වගේ නුරුස්නා ගති වර්ගයක් එනවා. මේ වගේ ද්වේෂසානක තනක් එනවා. තමන්ම තමන් විවේචනය කරන නැත්නම් අනු විවේචනය කරනවා. ඔක්කොම හැමදේම හකුරියටම අකුරටම සිද්ධ වෙන්නේ නැත්තේ ඇයි? සිද්ධ කරන්න පුළුවන්. මේ අසවලයි මේ කරන්නේ නැති කියලා මෙන්න මේ ගතිය දැක ගන්න තෙක් ඒ මිනිස්සයා නිහතමානී කියන්න අමාරුයි. ඒ මිනිස්සයාගේ මාන්නය පිළිබඳ යාට තේරුණා කියන්න අමාරුයි. මම කියන්නේ මේක දැනගත්තට කියලා දීලා කියන්නේ නිහතමානී වෙනවා කියන්නේ. ඒ වගේ මම කියන්න හදන්නේ මේක දැනගත්තට දීර්ෂයක් මාන්නේ නැති වෙනවා. ඒක නමුත් මාන්නේ වැඩ කරන හැටි. එහෙනම් තමයි නිහතමානී නැතිව අපි කොච්චරක් ඔලමුල වෙලා අනුන්ගෙන් මේව සම්පූර්ණ බලාපොරොත්තු වෙන්නේ නැති සිද්ධ වෙන්නේ මෙන්න මේ නන්දියේ ක්‍රියාකාරකම් නිසා. ඒ නිසා යෝගාවචරයට මේ නන්දිය ප්‍රියපතියක් තිබුණාට වැලිකෙලියේ පටන් ගන්න යාළුවෙක් වුණාට කඩුවක් අරගෙන ඉන්නේ. ඒ නිසා මම සතිය තියෙනවනම් හොඳයි නැත්නම් ඒත් හොඳයි. සමාධිය තියෙනවනම් හොඳයි නැත්නම් ඒත් හොඳයි. ප්‍රඥාව තියෙනවනම් හොඳයි නැත්නම් ඒත් හොඳයි. මොකද දැන් ප්‍රඥාව අඳුන ප්‍රඥාවේ අවිද්‍යාවත් අඳුන. සමාධියත් අඳුන විචිත්ත භාවයත් අඳුන. සත්‍යයත් අඳුන අසත්‍යයත් අඳුන. නැත්නම් ප්‍රමාදයක් හඳුනනවා අප්‍රමාදයක් හඳුනනවා. වීර්යයක් හඳුනනවා කුසීත බවක් හඳුනනවා. ශ්‍රද්ධාවත් හඳුනනවා අශ්‍රද්ධා බවක් හඳුනනවා. මේනි අන්ත දෙක දන්නේ නැති කෙනාට කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාවක් නැහැ. උභවන්ති විදිත්වාන අන්ත දෙක හොඳට විනිවිද දකින්න. දැන් මේ දකින්නේ කාම විත්‍යාචාරයේවත් අත්තිකිලමතානියෝගෙන කරන කායත වද දෙන දැඩි අන්ත දෙක නෙවෙයි ඒකෙම හේවණල්ලක් මේ ඉන්දිය ධර්ම මතු කරගෙන පදනම් කරගෙන ඇතිවෙනා වූ මනාවමනාප දෙක පහල වෙනවා. අන්න එතනදී යෝගාවචරය තරහ යන වාරයක් පාසා මේ තරහවට දෙවන්නේක් නැහැ. අර ඒක නැතුව බලාපොරොත්තු වෙන අනිත්‍ය කර තියෙන ආශාව වැඩිකම නිසා තමයි මේකට තරහ වෙන්නේ. ඒ සිද්ධ වෙන්නේ අවිද්‍යාව අන්ධකාරය තමයි මේ සෙල්ලම සිද්ධ වෙන්නේ. ඒ නිසා එයා වෙනකොටම යමකට නුරුස්නා ගතියක් මුගක් වෙලාට වෙන්නේ මේකයි. ඒ නුරුස්නා ගතිය ඇති වෙලා ක්‍රියාත්මක වෙලා විචක්‍රමණය වෙනකන් හඳුනන්න බැරුව යනවා. ඊට මම මේ සටන් කරන්නේ ධාර්මික දෙයකට. මට සාධාරණ අයිතියක් තියෙනවා මේක කරන්න කියලා තමයි හිතාගන්නේ. ඒ නිසා ඒ බව ඉක්මවලා කල්යන් මිත්‍යාගේ වචනේ අහලා ඔය එන්නේ නන්දියයි. එයා එන්නේ කඩුවක් කරගෙන ඒ නිසා පරිස්සම්යක්. මුකිනා හදාගෙන ආපු මේ සතිය සමාධිය ආදී ඉන්දිය ධර්ම බල ධර්ම බාටපත් වෙන්න නම් පන්නරේ පියංගන තියංගන මේ මත වෙන කාම සංඥා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා එක එකක් තේරුම් ගන්නට මේ වෙලාවේ තරහා යන්නේ අවශ්‍යයි මේ වෙලාවේදී ඉන්දිය ධර්මට ආශා කරන එකත් අවශ්‍යයි නමුත් අර කෙරුවා මෙයා කෙරුවා කරන්න ගියොත් ආත්ම සංඥාවට වැටෙනවා ප්‍රශ්න විලල්ලන තමන් තුළින්ම දැක ගන්න පුළුවන් වුණා ආන් එතකොට ඒ පුද්ගලයාට ඉස්සරහට යනකොට යනකොට ඊට තේරෙන්න පටන් අර ගන්නවා මේ සත්‍යයටත් අසතියටත් සමහිතපත් කරන්න යනකොට අර සත්‍ය වැඩිවීමට ඉස්සර තිබුණු උනන්දුව බැහැලා. තාම ආශාවේ සමාධිය හදන්න තිබිච්ච දිනු කරගන්න තිබුණු උනන්දුව සත්‍ය අමාදීටත් අසමාදීටත් නැත්නම් සමාජයටත් වික්ෂිප්ත වයසට සමලිත සලකන්න හදනකොට පීයක අන්නරේ ගියා වගේ මොට වෙන ගතියක් එනවා. ඒක නිසා එයාට නිකන් හේ බාන ගතියක් අර භාවනා චුන දැඩි උනන්දුවේ අඩු ගතියක් පාළු ගතියක් මේක පේනම භාවනා නැහිටලයි කියලා. එමේ බාහන එක තැන කරකවනවා මට අර ඉස්තර තිබුණ උනන්දුව නැහැ කියලා වෙන්න පටන් ගන්නවා. මේක භාවනාවේදී මේ භාවනා දියුණුවේදී හිත තනනවලට වැඩපිළිවෙලේදී අත්‍යවශ්‍ය තැනක් මේක. මේකට භයතුපත්තාන ඥාන කියලා සමහරලාට දක්වන මෙතන සරුවත්යන්සේ සඳහන් කළ තියෙනවා මේ පුද්ගලයා ශුන්‍යංගාමං පවිශේය හිස්කමකට ගියා වගේ කියලා. එයා ගේකට ගේකට ගිහිල්ලා බැලුවොත් ඒ ගෙදර කවුරුවක්වත් නැහැ. නම් පාතෑරලා දාපු ගමන. භාජනේ භාජනේ හොයනවා කියලා සරුවචාන්සි කියනවා. මේ භාජනේ මට වතුර ටිකක් තියෙයි. මේ භාජනේ මට කැම ටිකක් තියෙයි. බලන බලන භාජනේ තුච්ච විත්ත ශුන්‍ය භාවයක් දකිනවා. භාජනේ තුච්චයි කියලා කියන්නේ හිස්. ශුන්‍ය මොකක්වත් නැහැ. රිත්තයි තුච්චයි. ශුන්‍යයි. ඉතින් මේ උපමාව දීලා සරුවචාන්සි මතක් කරනවා මම මෙතන උඹලට මේ හිස්කම කියලා හඳුන්ලා දුන්නේ අජ්ජත්තික ආයතන 6 අජ්ජත්තික ආයතන 6 කියලා කියන්නේ ඇහැ, කන, නාසය, දිව, කය, මන. දැන් ඒ කෙනාට රූප බැලීමේ ආශාවක් ඉස්සර තිබුණා නම් දැන් අර ශ්‍රද්ධාව විදියේ සති සමාධි ප්‍රඥා පිළිබඳව මනාපමනාප දෙක පිළිබඳව සංවේදී භාවයක් ආපු කෙනාට තේරෙනවා බලන බලන රූපේ මනාපමනාප දෙක තියෙනවා එහෙමනම් හැම රූපෙම කෙලෙස් උපදිනවා. හැම රූපෙම කර්ම උපදිනවා. ඒක නිසා මේ රූපයක් පෙනීම ඒකට කියන්නේ අට්ඨියති හරායති ජගුච්ඡති කියලා. ඒක යා ලැජ්ජිත තත්ත්වයටපත් දුකක් බව තේරෙන්න පටන් ගන්නවා. තමන් ඒක පිළිකුල් කරනවා. මේ රූපයක් දැකලා මනාපයක් එනකොටම සංවේදීකම නිසා යාට පේනවා දැන් මේ ඇහැට මේ රූපේ ගැටීම නිසා මට මනාපේ පානක තරම් නෑ මං වගේ නිකුට වෙනවා. අට්ඨියති හරායති ජගුච්ඡති එක හැරලනවා ලැජ්ජිත භාවයටපත් වෙනවා පීඩිත තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම අමනාපයක් පහළ වෙනවා. ඒකත් ඒක පාට අඳුර ගන්න මේ දැකපු ගමන් මට දැන් අමනාපයක් පහළ වෙනකොට රූපේ දැකීමත් එක්ක මේ පහළ වෙන අමනාපේ නිසා එයාට පේනවා මේ ඇහෙන් ගේන හරියක් ගේන්නේ කකුසල්මයි. ඒකට ඇහැ පිළිබඳව මෙච්චර කල් තිබුණේ මේ නිලු පුල් මානෙ ලැස් දෙක පින් කරලා උපයාගත්ත වටිනා ඇස් දෙක දැන් තීරෙන්න පටන් ගන්නවා මේක කෙලෙසුණු නූල්පතක් නුඹලක් බෑ බලන බලන හැම එකෙන් මනාපමන පහළ ඒ වගේම කන් දෙකෙන් මනාප සද්දයක් ආවොත් මනාපේ පාරයි. හොඳන සද්දයක් මනාපේ පාරයි. ඒතකොට කනෙන් එන හැම එකක්ම ඇතුළට හැම එකක්ම එන්නේ මනාපේ අමනාපේ තියෙනවනම් විතරයි. එහෙම නැත්නම් මේ සද්ද එන වෙලාවේක මනාපමනාව නැත්නම් අපි ඒ වෙලාවේ රූප බලන්න යනවා. සද්ද වෙනකොට රූපේ මනාපමනාප ගන්න නිසා ඇහැ කන දිව නාසය කය මන කියන මේ ඉන්ද්‍රිය හයෙන් එකයි එකට ලාගට වැඩ කරන්නේ. ඒ වැඩ කරන එක වැඩියෙන්ම මනාපමනාප දෙන එක තමයි වැඩ කරන්නේ. ඒ වැඩ කරන එක චිත්තක්ෂණයක් පාස එයා තව පහක් මැඩ ළඟනයි. තව පහක් යට කරගෙනයි මේ මනාප භාවය වැඩි නිසායි රූපෙට හිත යන්නේ ඒතකොට සද්ද යට කරගන්න ඕනේ, ගඳ යට කරගන්න ඕනේ, රස යට කරගන්න ඕනේ, පහස යට කරගන්න ඕනේ. ධර්ම චේතනා හිතවිලි යට කරගන්න ඕනේ. එතකොට මේ ඒ සියල්ල යට කරන පහළ වෙන රූපයේ තියෙන මනාප ගතිය අපිව යට කරගන්න. යා අපි යට වෙන්නේ නැත්නම් අපි ඒ රූපෙක තෝරගන්නේ නැහැ. ඒ නිසා අපේ ඇහ, කන, නාසය, දිව, කය, මන එක එක වෙලාවට ප්‍රමුඛතාවයේ ගනිමින් අපිව පිනවනවා. පිටිවිට අපි වකුත්සහ ගන්න. එතකොට යම් වෙලාවක දැනගත්තොත් මේ මනාපමනා පහළ වෙන හැම වෙලාවෙම කෙලෙස් කර්ම රැස් වෙනවා. ඒ නිසා දකින්න ආහන ගන්න හැම වෙලාවකම ඒ ඉන්ද්‍රිය අහු වෙනවා යාට දැන්. මම දැන් රූප බලන්නේ. මේ බලනකොට මට මනාපමනාව පහළ වෙන්නේ. ඉතින් ඇහෙන් රූපයක් දැකලා මනාපමනාව පහළ නොවි ඉන්න රහත් වෙන්න eBay. එනිසා මේ ඇහෙන් දකින රූපයක් පාසා ඒකේ තුච්ඡ බව කෙරිට බව, කි ශූන්‍ය බව තේරුම් කරගත්තොත් එයාට වෙන්නේ හිස් කීයකට ගෙවදිච්ච කෙනෙක් වගේ. කණේ ශබ්ද, නාසයේ ගඳ, දිවේ රස, කයේ පහස හැම එකකින්ම කොයි ඉඳුරද කොයි අරමුණද අපි අල්ලන්නේ ඒ මොකක්වත් නෙවෙයි ආස්වාදේ වැඩිම එකයි. ආශ්‍රතේ අඩු පහක් යටපත් කරගෙනයි ආශ්‍රතේ වැඩිකට යන්නේ. ආශ්‍රතේ වැඩිමයි කියලා කියන්නේ චේතනා වැඩි, කෙලස් වැඩි, අකුසල් වැඩි. අකුසල්ම නෙවෙයි අකුසල් ඇති වෙන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. ආ මේ විදිහට මේ කන දිවනාශේදී ආ බලන්න පටන් අරගත්තට පස්සේ ඒ කෙනාට තේරෙන පටන් අර ගන්නවා මේ ඔක්කොම පොද්දල් වෙච්ච තුවාල වගේ. හිස් කෙවල් වගේ උදාහරණයක් වශයෙන් ගිහිල්ලා අපි කිව්ව සක්මන් කරගෙන ගිහිල්ලා කෙලවරට යනකොට තමයි ප්‍රිය දෙයක් දකින්නකොට ඒ ප්‍රිය දේ සුගක්ෂිත කරන සුළු නම් කොච්චර උත්සාහ කරත් පයි හිත පවත්න්න බෑ හිතේ මොයි වේගයෙන් ඇහැට යනවා එතකොට යෝගාවචරයට හරියමාරි ගල්ලන්ට පාදයේ කාය ප්‍රසාදයේ තිබුණු කාය විඥාණය ඇහි චක්කු ප්‍රසාදයට මාරු වුණා කියලා අල්ලන්න අමාරුයි. ඊටර සීක්‍රේ මාරු වෙනවා මොකද පයේ කාය ප්‍රසාදේ අය වදිනකොට ලැබෙන අත්දැකීම හරි නීරසයි. හැඟුම් දනවන සුළු එකක් නෙවෙයි. ප්‍රිය නැහැ. ඒ වෙනකොට දකින්න රූපේ අලුත් වෙන ඉන්ද්‍රියක්. ඒ නිසා මේකට ආයිබෝන් කියලා නෙවෙයි යන්නේ අතේ. ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා මම දැන් මෙච්චර දුර ගినాපු තන වඩාගෙන ආපු සතිය පැදුරටත් නොකිය ගියා. ගිහිල්ලා ඇහැමට කියන්න හදනවා ලස්සන නැද්ද මම පෙන්නපු රූපේ. මොකද ඔය සතියෙන් ඇති වැඩක් තියෙනවා කකුලේ තියාගෙන ඉඳලා මොකද්ද හම්බුනේ? ඕ බලාපන් මේකේ තියෙන ලස්සන කියලා කියනකොට ඒ ඥානවන්ත මේකදී මේ දහවි කියන වචනේ සරුවචන්සේ පාවිච්චි කරන උපම් පඬිතර තේරෙනවා මේ යක්ෂයා කරන හරියක් කරන්නේ අර පැවිදියට පොරදිය දාන එක තමයි. ඒක ලියලා මේ මැදට මගේමුත් ඡන්දෙ ඉල්ලනවා. නරකට මම පෙන්නපු රූපේ කියලා. කවදාරි යෝගාවතර තේරුම් ගත්තොත් මගේ දක්ෂකම නම් මේ කෙලවර දක්වාම ගෙනියපු සතිය කඩා ගන්න නැතුව එහාට ගෙනියන එකනේ. එහෙනම් කාය ප්‍රසාදේ කාය විඥානයේ තිබුණ එක කාය ප්‍රසාදේ කාය විඥානයේම තිබ්බ සතිය නොකඩෙන්න තියෙන ඉඩ වැඩි. චක්කපසාදෙට කියලා චක්කපසාද දන්නවනම් ඒක ලොකු දෙයක් ඒක මම පිළිගන්නවා. නමුත් ඒ බවට මාරුව වෙනකොට ඇඟට නොදැනි මාරු වෙන්නේ මාරු වෙච්ච ගමන් ඒක මනාවමන අපිට වැටුණොත් ඒ යෝග අවචරයට චක්කු විඥානේ කාය කාය විඥානේ චක්කු විඥානේ බවටපත් වෙච්ච හැටි කාය ප්‍රසාදෙල චක්ක ප්‍රසාදෙට මාරු වෙච්ච ඇති කාගෙන් කියලා මකාගෙන් අවසරණ කාගේ සුභ සිද්ධියට වෙච්ච එකක්ද කියලා හිතා ගන්න බෑ. මහා පාළු ගතියක් තියෙනවා. මහා තුච්ච ගතියක් තියෙනවා. මහා නීච ගතියක් තියෙනවා. මම මොනතරම් දාසෙයිද? මම මොනතරම් බද්දලෙයිද? මේ ඉදරම් පිටුවේ මේ ආසාවට මටත් නොකිය කකුල තිබුණ හිත ගෙලින්ම හැට ගිල්ල තව ඒ වදින උදම්මන. ඒකල කියනවා මේ ඇවිල්ලා බලපංකෝ. ඔබ රසය අඳුරන්නේ නැද්ද? මේක ලක්ෂණ දෙයක් නෙමෙයි. ඒකට ඒ යෝගාචරයක් කියන්නේ ඒ ඒ මුස්පේන්තු හැංගීම කියලා කියනවා. ඒක බුද්ධ ඥානසේ පහයි සඳහන් කරලා තියෙන්නේ තුච්ච රික්ත ශුන්‍ය. තමයි තේරෙන්න පටන් ගන්නවා මම මෙච්චර කාලයක් සංසාරේ එකේ ඉඳුරංගේ ඉඳලා තවක් ඉඳුරකට පණිනකොට ඒ ඉන්ද්‍රිය ඒ වල කියන්නේ ඉරියාපත සංදි කියලා කිසිම ඉරියාපත සංදියක දැනගෙන නෙවෙයි වෙලා තියෙන්නේ. උනාට පස්සේ ඒක සාධාරණීකරණය කරන්න අපි අනම්මන නීති හදනවා. එහෙම නැත්නම් අපි කියන සමීකරණ හදනවා. නමුත් යන්නේ ඉස්සර කිසිම ලකුණක් පෙන්නලා කිසිම අපේ ඡන්දයක් විමසලා අපිට අවස්ථාවක් දීලා නෙවෙයි ඉතින් මෙතන පයින්. එහෙමනම් මේ පෑන්නට පස්සේ එයා මේ පෙන්වන්න හදන දේ මොන්න තරම් වෙන අපිට අපි කැමති නැති න්‍යාය පත්‍රයට අපි බැඳ ගැනීමක්ද මේ කරන්න කියලා. ඒක හරියට ඊටාම ආදරේ ඊටාම දරුසෙනෙහසින් හදන වැඩිමල් දුවක් නැත්නම් පුතේ මේ ගොඩක් අම්මලට තාත්තට ඒක සිද්ධ වෙන දුවකගෙන් දුව හොරෙන් පැනලා ඉතින් ඒ වෙනකොට යම්මයි තාත්තයි කියන සෑම ඒ හැකියාවක්ද ප්‍රේමයක්ද කාලයක්ද ධනයක්ද ශ්‍රමයක්ද දීලා ඒ දරුවා ගියාට පස්සේ ඒ අම්මලාට තාත්තලාට ඇති වෙන අර හිස් ගතිය වේදුවත් චිතුමතේත දීග ගියතිනේ කියානුනුත් මමත් මෙදා විඳපු දුක දැනේ කියලා පපියොතුටිය කාගන්න එක විතරයි තියෙන්නේ. උඹත් කවදාරි දරුවෙක් හදයි එදා ඌ පැනලා ගිය දවසේ උඹට තේරෙයි උඹ අද පැනලා යනකොට අම්මට තාත්තලා දීපු දුක ආන්නේ වගේ හැඟීමක් තේරෙනවා. ඒ දරුවා කියන්නේ අපට තාත්තට තේරෙන්නේ නැහැ මට ඕන කරන එක හොයන්න. ඒ වලට අම්මා තාත්තා කැමති නැහැ. ඒ නිසා අම්මා තාත්තක කියලා අවසර අරගෙන යන්න බෑ. ඒ නිසා පැල්ලෑන එක ඒ දරුවගේ පැත්තේ සාධාරණයි. ඒ දරුවා තමයි අපේ විඥානේ. එයා කියනවා අම්මයි තාත්තයි මට කියන්නේ මේ කකුලෙම හිටපන් පොළවේ පැලිවැගෙන එක බලපන් ඔක දිගටම ඉන්නකොට සතිය තියෙනවා කියලා මොන බම්බුවක්ද ඉරලිය කොච්චර මොකද මේ ඇහැට ගිහිල්ලා රූප බලන එක කහ පාටයි නිල් පාටයි අරකයි මේක ඔක්කොම තියෙනවා ඒ අම්මට තාත්තට තේරෙන්නේ මේ ඇහි තියෙන සුන්දරත්වය ඇහි තියෙන වර්ණත්වය ඒක නිසා එයා පැදුරටත් නොකැපෙන්නේ පැනලා ගියාට පස්සේ අර ආදරෙන් ප්‍රේමයෙන් සාදරෙන් වඩන් හදපු සතිය දෙකනේ වෙලෙම කඩලා ඒසොර තේරෙන පටන් අර ගන්න කොච්චර ආශාවෙන් මෙතෙන් අරගෙන ගියත් හරවගෙන ආපහු එනකොට කොච්චරක් ඒවා ඔද්දල් වෙනවද කොච්චරක් ඒවා මගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්නේ නැතුව යනවද ඒ ගියේ එකෙන් මට සුබ සිද්ධියක් තියනවද ඒ ගියේ එක මගේ සුබ හිතසුව පිණිසද වැඩ කරන්නේ මට කරුණාව පිණිසද වැඩ කරන්නේ ඊයනෝ බලනකොට මේ හැදෙන මේ ක්‍රියාත්මක වෙන මේ ක්‍රියාමාර්ගයේ මාර්ගයේ දිගේ ඉන්ද්‍රිය සංවරයෙන් තොරව ඉරියාපත සංදිවලදී සැලකිල්ලක් නැතුව අපි නිකන් ඇහිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ මේ සතිය කැඩෙන හැටි. එතකොට මේ හැඟීමට සරුවත් chance කියන්නේ තුච්ඡකං චේව කායති රිත්තකං චේව කායති ශුඤ්‍යතෝ චේව කායති. තමයි තේරෙන මේක රිත්ත දෙයක්. මේක තුච්ච දෙයක් මේක ශූන්‍ය දෙයක් කිය. වල පැදුරටත් මොකද පැනලා. ඊට පස්සේ ඒගේ හැම ගියක්ම බලනකොට ඒ වගේ පාළුයි කියලා කියනවා. ඒ වගේම ගෙදර තියෙන භාජන දෙයක් ගන්න බලනකොට ඒ කණ්ඩ දෙයක්වත් බොන්න දෙයක්වත් මොනවක් ගන්න ඇත්තටම දරුවන් පැනලා ගියාට පස්සේ ඒ දෙමාපියෝ නොකනවා නෙවෙයි කෑවට කවදාකවත් ඒ කෑමක රසයක් නැහැ. දිවට වතුර පිපාසයට කදාකත් ඒ විපාස රසයක් නෑ ඒ පිපාස සංසිඳෙන්නේ නෑ මොන්න සැපක් ගෙදර තිබ්බත් ඇති වැඩකුත් නෑ මොටික මොන්නේ જાතියෙන් කිව්වත් ඒ දරුවා අම්මා කෙනෙක් වෙලා ඒකි කෙදුව පැනලා යනකම් ඒකිට තේරෙන්නේ නෑ එසනන්දමාලීගේ දොස් කියලා වැඩකුත් නෑ ඒකත් ඇත්ත ඒ කතාවත් ඇත්ත ඉතින් මේ සංසිද්ධිය කවුද දකින්නේ භාවනායේ දියුණුවක් විදියට? කවුද මේ වගේ දෙයක් අපේක්ෂා කරන්නේ? ඒක නිසා කවදා හරි යෝගාවචරය අපේක්ෂාවෙන් යනවා. මම දැන් හන්දියට යනකොට, හැරෙන තැනට යනකොට හිත ඇහැට පනිනවා, කනට පනිනවා, අනම්මනම් වලට පනිනවා. ඉතින් හිත නරක කරගන්න නරකයි. මම බලන්න ඕනේ ඒ කාය විඥානයේ තිබුණේක චක්කු විඥානයේ පයින් ඇති. සෝත විඥාණයට පයින් ඇති. එතකොට කය ප්‍රසාදේ ඉඳලා සෝත ප්‍රදාසයට මේ මේ චක්කු ප්‍රසාදය පයින් ඇති. මෙන්න මේ දෙක දැකලා මේකෙත් නොසැලී මේකෙත් සතිය පිහිටවන්න පුළුවන් කියලා හිතනවා නම් මං හිතන්නේ මං හිතන්නේ මං අමාරු අභ්‍යාසයක් දෙනවාද කියලාත් මට හිතෙනවා හිතන්න පුළුවන් නම් අපි හිතන්න ඕනේ මෙතෙන්ට එනකන් දරුවෝ හදන එක මගේ යුතුයකම. ඊට පස්සේ දරුවගේ මන අපිටයි අපි සතුටු වෙන්න ඕනේ. අපිට ඕන විදිහට දරුවෝ ඉන්නේ නැහැ. ඒ නිසා ඒක කියනවා හරියට මෙත්ත කරුණ මුදිතාවෙන් දරුවා හදලා ඒ දරුවගේ මන අපෙන් දරුවා ගෙදරින් පැනලා යනකොට උපේක්ෂා වෙන්න බැරි නෑ. ඒ දෙමාපිය පුදුමාකාර වේශකටපත් වෙනවා මේ බව දැනගෙන දෙමාපිය වේශයටපත් වෙනවා කියලා. ඒ දරුවා හෝ ඒ දැරිවි. අම්මගේ තාත්තගේ සනීපෙට ගෙදර ඉන්නකොට ඒ දරුවා හරි දැරිවි ඒ තරම් දුකකටපත් වෙනවා. අපේ අම්මලා තාත්තලා අපෙන් ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙනවා. නමුත් අපේ කලවයස් ඇවිල්ලා දැන් තියෙන්නේ. ඒ තේරෙන්නේ අම්මලාට තාත්තලා. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේකයි කියලා මෙතන තියෙන මේ දුක ඒ කියන මේ ආවේනික ගතිය අම්මලා තාත්තලා විතරයි දන්නේ. දරුවන්ට තේරෙන්නේ රවුම කායි කර කියලා එන්නේ. ඒ නිසා මෙතනදී එකයි කරන්න තියෙන්නේ. ඉතින් දෙනගන් දරුවෝ හදනකම් උපරිම මෛත්‍රියෙන් කරන්න. දරුවෝ ලෙඩ වෙච්චාම කරුණාවෙන් බලන්න. ඊට දරුවෝ විභාග පාස් වෙලා කොල්ලෙක් එක්ක කෙල්ලෙක් එක්ක යාළු වෙනකොට මුදිතාවෙන් බලන ඉන්නවා කියන්නේ. මේ මනාපෙනේ පොඩි කාගේ මනාපෙනේ ගිය දවසේ පපේව තොට්ටියක් ගාගෙන ඕකම තමයි. එහෙම නැත්නම් අම්මලා තාත්තලා කල්පනා කරන් තියෙන මොකක්ද දන්නවද? අපි පෙන් කෙලින කාලේ අපි කොහොමද කියලා. අනේ එතකොට නම් පොඩ්ඩක් දරුවෝ ගැන අනුකම්පා කරන්න පුළුවන්. අපි ඒ කාලේ ඔය කුල සිරිත්වද චාරිත්‍ර වාරිත්‍රද මොකක්වත් බැලුවේ නෑනේ. ඒ වගේ සෙල්ලමක් වෙනවා මේකෙදි. ඒ හිත හොඳට තනවා වඩාගෙන ගිය මේ සතිය තම්බීක බහලා ගන්න. අයේ කායන ප්‍රශ්නාවේ පාදේ තිබ්බේ සතිය පැතුරටත් නොකැපෙන්නේ. පැනලා යන වෙලාවේදී උපේක්ෂාවෙන් බලන්න පුළුවන් නේද? හොඳයි පැනලා ගියා. දැන් ඇහි පහළ වුණා. එතකොට විතරයි කියන සර්වඥාන්සේ පහළ වෙච්චි ඇහි පහළ වෙච්චි රූපය අභිරමණය නොකර ඉන්න පුළුවන් වෙන්නේ උපේක්ෂාවෙන් පයේ තිබුණ හිත ඇහැට ගියා කියලා දැනගත්තොත් ඒ පහළ වෙන රූපේ අභිරමණය කරන්න තමන්ට වෙච්ච නිඳාවක් තමන්ගේ පරාදයක් දුකක් වශයෙන් තේරෙනවා එහෙම නැත්නම් අපි කරන්නේ ගිය බව දන්නෙත් නැහැ. දැකපු රූපය අභිරමණය කරනකොට මායාවේ වැඩ පිළිවෙල සම්පූර්ණයෙන් සිද්ධ වෙලා ඉවරයි. කර්ම ශක්තිය සියල්ලම ක්‍රියාත්මක වෙලා ඉවරයි. අලුතෙන් භවයක් ඇති කරන්න ඕන කර්ම ටික ඔක්කොම තැම්පත් වෙලා ඉවරයි. කෙලෙස් පහළ වෙන්න පුළුවන් හරිය පහළ වෙලා ඉවරයි. ඒක නිසා චක්කුණා රූපං දිස්වා නාන නබ්යංජනං ගායෝති නාන න චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායෝති නාන බ්යංජනං ගායෝති යත්වාදි කරන මේ තංග සංගතම් විරන්තම් පාපක අකුසල ධම්මා අන්වාසවියු කත්ත සංවරය ආපජ්ජති බොහෝ ගැඹුරින් සර්වඥාන්සේ පෙන්ලා දෙනවා මේ ඉන්දිය සංවරය කියලා කියන්නේ මේකයි පටිසංකා යෝනිසෝ ගෝමන්‍යෝනින් යුක්තව ඇහැට රූපයක් පහළ වෙච්ච බව දකින්න එහෙම නැත්නම් කියනවා පයේ තිබුණක ඇහැට ගිය බව දාන්න දැකලා දැන් ඇහි රූපේ බලන්නේ දැන් දන්නවා මේ චක්කු විඥානයක් තියෙන්නේ චක්කු ප්‍රසාදේ වැඩ කරන්නේ මේ චක්කු ප්‍රසාදේ පෙන්වන්න හදනවා. පයේ යනකොට ඇති වෙන මේ උදාසීන ගතිරටි මේක හරි ලස්සනයි. හරි කංකඩුයි. හරි ලස්සනයි කියලා පෙන්වන්න හදනකොට මේ යෝගාවචර දන දැන් මල පැනලා තියෙන්නේ. දැන් තිබුණ එක කැඩිලා. ඒක නිසා දැන් එකයි කරන්න පුළුවන් වෙන්නේ න නානු ව්‍යංජනක් ආයිති හෝති න නිමිත්තක් ආයෝති පේන දේ නිමිති ගන්න යන්න එපා. පේන දේ අනුව්‍යංජන ගන්න යන්න එපා. නිමිති ගැනීමෙන් අනුව්‍යංජන ගැනීමෙන් යම්තා කකුසල කර්ම පහළ වෙන්න පුළුවන් නම් අන්නේ අකුසල කර්ම පහළ නොවීමට ඒක දිහා උදාසීන හැඟීමකින් දැක්කට මොකද ඇස් නැති කෙනෙක් වගේ පොත්තේක් වගේ ඒක දිහා බලන්න පුළුවන් නම් යත්වාදි කරන මේතන් අසංගතං වීරන්තං උපජ්ජති පාපක අකුසල ධම්මා යම් මේකින් මෙතන අසංවර වුණොත් පහළ වෙන්න පුළුවන් මනාපයමනාපේ ඒ බව දැනගෙන මේ දකින දේ දකින බව දැනගෙන ව්‍යංජනාන ව්‍යංජන ගන්න නැතුව අංග ප්‍රත්‍යංග ගන්න නැතුව නැත්තම් දැක්කට මොකද පොට්ටෙක් වගේ ඇසත්තිනම අන්දේ කුසී නැත්තම් දික්ඛේ දික්ඨමත්තම් භවිෂ්‍යති කියන විදිහට දකින බව දන්නා දැන් එතන ගිහිල්ලා නමුත් මේක අභිරමණය නොකර ඉන්නවයි කියනකොට ඒකට මොන විදිහේ නැත්තම් කොච්චර ගැඹුරු ඉන්ද්‍රිය සංවරයද තියෙන්නේ. මෙන්න මේකයි යෝගාවචරයේ ඉන්ද්‍රිය සංවරය. ඒ ඉන්ද්‍රිය සංවරේ ගන්න නම් එයා ඇහැට රූපය ඇහැට රූප පාලනය කියලා පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඒක බඳ නොකිය පයේ තිබුණ හිත ඇහැට කියා කියලා පශ්චාත්තාප වෙන්නේ. අඩු ගන්න එතනදී දැනගන්නවා මේක අභිරමණය කිරීමෙන් අර වැරද්ද මම යෝජනා ශ්‍රී කීමක් කරනවා. මම ඒකේ වගකීම් බාරගත්තා වෙනවා. ඒතකොට මම විශාල අකුසල කර්ම රාශියක් රැස් වෙනවා. මේ කර්ම ගොඩක් ඉවෙන්න නොදන්න දේවල් ගොඩක් වෙන්න පාප අකුසල ධර්ම ගොඩක් පහළ වෙන්න තියෙන නිසා මම අඩු ගානේ ගියාට ඵලයන් ඵලයන් ඵලච්චරේ බෙවුනාට ගියාම කවදාකවත් ඒක අනුමත කරන්නේත් නෑ සාධුෂණයෙන්ත් නෑ සමාදන් වෙන්නෙත් නෑ අනුව්‍යංජන ව්‍යංජන බලන්නෙත් නෑ දැක්කට මොකද වී අන්දේක්ෂේ ඇසත්තේ අන්ධේ කුසේ හැතරෙන්න නම් ඒ යෝගාවචරයට ඒ කටයුත්ත කරනකොට එහෙම කරගෙන යනකොට අනන්තවත් ලෝකෙන් බණුම් අහන්න වෙනවා මෙයාට කිසිම හැඟීමක් නැහැ මොනවා කිව්වත් මේ මනුස්සයා ගණන් ගන්නෑ ඊරියලියට වීණා ගායනා කරුවා වගේ මොනවා කිව්වත් බීරෙක් වගේ කල්පලාන ඉන්නවයි කියලා බුදුහාමුදුරුවෝ වඳිනවා මේ යක්ෂයාට අනේ අන්තං කන් ඇත්තේ බීරෙක් විදිහට හැසිරෙන්න මෙයා ඉගෙන ගන්නවා කියලා මම gedara ගෑණිකෙන් හරි මිනිහා හරි පුදුමාකාර දොස් කියන්න පටන් ගන්නවා ඉස්සර නෙවෙයි දැන් මොනවා කිව්වත් ගණන් ගන්න බීජලියට වේනා ගායනා කරා වගේ කෙලෙමසර දොස් කියනවා රට්ටු දොස් කියනවා ජීවනසේ එතනේ කරන හික්මීමට විතරමයි ඉන්දිය සංවදේ කියන්නේ නිසා ඉන්දිය භාවනා සූත්‍රය කියවන්නේ සර්වඥන්සේ සඳහන් කරන පුතඥය මොකද කරන්නේ පුතඥය දන්නේ මම කප්ප පය තියාගෙන ඉන්න ඕනේ පයි මොකද එයා සතිය පිටවන කෙනෙක් නෙවෙයිනේ. දන්නේ මනසෝ පයින් හරි කොහෙන් හරි ඇහැට වෙනවා. ඇහැට ගිය ගමන් ඒකට යන්නෙම රස නිසාමයි, ඒ යන්නේ කාමයේ විසන නිසායි, කාම ගුණ නිසා ගිය ගමන් ඒක අභිරමණය කරනවා. ඒක අභිරමණය කරනකොට දෝරේ ගලනවා කෙලෙස් රාශියක්. ඊට පස්සේ මම කියන මම හරි අහිංසකයි බලන්නකෝ මට මේ දේ වුණානේ කියලා අහසට අද්දක දික් කරනවා අනේ දෙයයන්ාංශයේ කියලා. ආනම්මනං චරිතුරු ගණවන පුදුරෙන්සේ කියන යවදාහරි යෝගාවචරයක් වෙච්ච දවසේ යා සතිය පිටවන්න ඕනේ මෙතනයි කියලා එයාට පූර්වගත නිගමනයක් තියෙනවා. අපි කියන මූල කර්මත්තානයක් තියෙනවා. ඒ මූල කර්මත්තානේ තියෙද්දි අපි යනව රූප කියන තැනට. අපි යනව ශබ්ද කියන තැනට. අපි යනව වෙන ඉහිලිවල බලනවා. ඒ විශේෂයෙන්ම ගිහිල්ලා හැරෙනකොට දන්නව මෙතනදී පැහැදිලිවම හිත ගන්නත් ආරය. බලවත්. ඒක ඒක ඒක භාගති සක්මන් භාවනා අභ්‍යාසයක්. නන්නතර වෙන තැනදී මෙතෙන්ට යනකම් තිබුණේ කාය ප්‍රසාදේ කාය විඥානේ දැන් කොක් චක්කු ප්‍රසාදේ නැත්නම් සෝත ප්‍රසාදේ නැත්නම් මෙතන නතු පයිනතු වෙන තැනකට පයි නැත්නම් හිතිලි එන්න පටන් ගන්නවා එන්නකොටම යාට හිත ගියේ ඇහැටයි කියලා දැනගත්තොත් මේ ඇහැට ඊගාට පේන දේ ව්‍යංජන අනුව්‍යංජන ගන්න නැතුව අංග ප්‍රත්‍යංග ගන්න නැතුව මේක අසත්‍ය අන්දේ කුසේ විදිහට හසුරව ගන්න පුළුවන් වුණොත් ඒක පෙන්වන්නේ එයා කැමරාවකට ඒ දර්ශනය හසු කරගත්තා. නමුත් අපි දන්නවා කැමරාවකට හසු කරගත්ත දර්ශනය කැමරාවේ ඒ දලසියාවට ඒ තැම්පත් වීමත් අපේ ඇහැට දෘෂ්ටි ප්‍රදාන තැම්පත් වීම යාන්ත්‍රික වශයෙන් නම් 100% සමානයි. ඉස්සරහින් බත්තුත් තියෙනවා ඊගාට ලෙන්ස් එකක් තියෙනවා ලෙන්ස් එක පිටිපස්සේ සංවේදී පටලයක් තියෙනවා. එච්චර තමයි ඇහෙත් තියෙන්නේ එච්චර තමයි කැමරාවේ තියෙන්නේ. නමුත් කැමරාවේ තැම්පත් වෙච්ච එකෙන් කවදාකවත් කැමරාවට රාගය උපදින්නේ නැහැ. ද්වේෂය උපදින්නේ නැහැ. නමුත් ඒ විදිහටම රූපේ ඒකමයි. මේ ලෙන්ස් එක ගලවලා ඕන්න මේකට වීදුරු ලෙන්ස් එකක් දාතයි කන්ටැක්ට් ලෙන්ස් එකක් දාතයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට දෘෂ්ටි ප්‍රධානයි කියලා කියන්නේ ඒකාන්තයෙන්ම අර සිල් සිල් ක්ලෝරයිඩ් ලේයර් එකම තමයි. මේකට වැටිච්ච ගමන් මෙතන වෙන්නේ මොකද්ද? මනාපමනාප දෙක අසංවර හිතර පහළ වෙනවා. ඉතින් දැකීම වැරද්ද අපි බාරගනිමු. මෙන්න මේ පහළ වෙන සංවර අසංවර අනාපමනාප දෙක බුදුබණින් අහලා සත්පුරුෂයා කියපු දෙක අහලා එන්නකොටම ඒක දැක ගන්න පුළුවන් නම් ඒකට කියනවා දිත්තේ දිත්තමත්තම් භවිෂති දිත්‍ති දැකීම දැකීම පමණින් නතර කරනවා ඒක පිළිබඳව කතා කරන්නේ නැහැ අර්ථ කතා දෙන්නේ නැහැ ආඩම්බර වෙන්නේ නැහැ පශ්චාත්තාප වෙන්නේ නැහැ අන්න ඒකට කියන ඉන්ද්‍රසංගය මේ ප්‍රතිගත කරන අතරවල මේ බණ ඇහෙනවා මොකද මේ අතරවල කිසිම හැඟීමක් නැහැ මේ බුදු බණක් ඇහෙනවාද එහෙම නැත්නම් කලකම්බැල්ලයක් ඇහෙනවාද එහෙම නැත්නම් වෙන නරක දෙයක් ඇහෙනවාද කියලා ඒට හැඟීමක් නැහැ මේ කනකට වැදිච්ච ගමන් බෞද්ධයෙකුට නම් ධර්මික කැමති කෙනෙකුට නම් කන්ට මී පැණියක් කෙරුවා වගේ හරි සතුටක් පහළ වෙනවා. දැන් බුද්ධහම විනාශ කරන්න එන අබෞද්ධයෙකුට නම් හරි බයක් පහළ වෙනවා. යකෝ මෙව අහලා මේ යකෝ තව තවත් බුද්ධහම යන්න ඉඳලා තියෙන නිසා මේක නෑ වුණා නම් හොඳයි කියලා. මේක කන හාරලා දාන්න ඕනේ කියලා එන අමනාපයක් පහළ වෙන්නත් ඉතිරි. යන්තරේට කඩදාකවත් මනාපමන පහළ වෙන්නේ නෑ. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. යන්ත්‍රයේට මනාපමනාව පහළ නොවුනට යන්ත්‍රේ කවදාකවත් නිවන් දකින්නේ නැහැ. එහෙම නැත්නම් මේක මේ වෙනකොට නිවන් දකින්න ඕද රැයෙන බණ ගන්නක් මේකේ තියෙනවා. මිනිස්යාට මනාපමනාපේ පහළ වෙනවා. මේ නිසාමයි මනුෂ්‍යට නිවන් දකින්න පුළුවන්. මේ නිසාමයි මනුෂ්‍යයෙක් නිවන් දකින්න පුළුවන්. එයාට තියෙන්නේ මේ ආශාස වෙනකොට ආශාසය දැක්ක ප්‍රසවාස වෙනකොට ප්‍රසවාසය දැක්ක. දැන් සක්මනේ කරනකොට පම කියනකොට වම දැක්ක දකුණකට දකුණක් වගේ මනාපේ පහළනකොට මේක මනාපේ කියලා දකින්න. අමනාපේ පහළනකොට අමනාපේ කියලා දකින්න පුළුවන් නම් ඒකට කියනවා දිත්තේ දිත්තමත් タン භවිෂය. සුතේ සුතමත් タン භවිද්දක් ඇහිීම ඇසීම මතින් නතර කරන්න පුළුවන්. බුදුහාමක නතර කරන්නේ වෙන්නේ එච්චරයි කියලා. මේ අන්තර වෙන එකම තමයි කණේ වෙන්නේ. ඇහෙත් පිට වෙන්නේ කැමරාවේ සිද්ධ වෙන එකමයි. මේක දැනගෙන සත්පුරුෂයන්ගෙන් දැනගෙන මේක හික්මීමක් කරගන්න. මොකද්ද හික්මීම? මේ රූපයක් දැක්ක ප්‍රශ්නයක් නැහැ. මේ රූපේ මට මනාපයක් වුණා. ප්‍රශ්නයක් නැහැ. මම මේක මනාපයක් වශයෙන් දන්නවා. ඒ වාගෙමම රූපයක් දකින ප්‍රශ්නයක්. ඒ රූපේ අමනාපයක් පහන ප්‍රශ්නයක් නෑ. මේක අමනාපේ වශයෙන් දානවා. ඒකෝට දන්නවා එක්ක වෙලාවකට මට රූප නිසා අමනාපේ පහනවා ඒක නිසා මට අමනාපේ පහල වෙනවා කියලා. ඒ දේ හේතුඵල ධර්මයක් අනුවයි සිද්ධ වෙන්නේ. මනාපේ පහල වීම ආඩම්බරයකටවත්. අමනාපේ පහල වීම නින්දාවකටවත් කියලා බාරගත්ත ගමන් තමයි මාර බලවේග කෙලෙස් කර්ම ශක්තිය ඔක්කොම එන්න පටන් ගන්නවා. ඉතින් අපිට පුළුවන් නම් හරියට මේ කලහපමනාව පහළ වෙනකොට මේක හඳුනා ගන්න එකක් සිද්ධ වෙනවා. යම් වෙලාවකට ඕනම රූපයක් ඕනම ශබ්දයක් දැකලා මනාපමනාව පහළ වෙන්න තරමට ඉන්දිය සංවරය ආපු ගමන් කවදාකවත් මේ රූපේ රස විඳින්න බෑ. කවදාකවත් ඒ සත්‍ය රස විඳින්න බෑ. එතන මහ විශාල වෙනසක් තියෙනවා. මේක මම වෙන වචනකින් කියනවා. ඉන්ද්‍ර සංවරයෙන් තොරව බැලුවොත් මන අපිට ආශාවකුත් අමන අපිට තරහකුත් පහළ වෙනවා. අමන අපේ පහළ වෙනකොට වෙන දෙයක් බලන්න තියෙන ආශාවක් වෙන නැත්නම් අපේක්ෂා කරන සුන්දරත්වේ නැතිවීම නිසා පහළ වෙච්ච එක අසුන්දරෝ පේනවා. ඒකත් විභව තණ්හාවකින් පහළ වෙන තණ්හාවක්ම තමයි. සමනාවේ පහළවත් තමනාවේ පහළවත් තණ්හාව තියෙන්නේ එහෙනම් සංසාරේ. මනාපේ පහළ වෙනකොට මනාපේ පහළ වෙන බව දැනගත්තා. අමනාපේ පහළ වෙනකොට අමනාපේ පහළ පාරමන රූපය නීරස වෙනවා. ඒකට කියනවා නිබ්බේධිය කියන. නිබ්බේධිය කියන නිර්වේදය කියන. ඒක රස වින්දනය කරන්න බැරි වෙනවා. මෙන්න රස වින්දනය කරන්න බැරි ගතිය නිවනේ ලකුණ. රස වින්දනය ඇලෙන ගතිය තණ්හා. නමුත් මේ රස වින්දනය කරන්න බැරි නම් නිදිමත වෙනවා. කම්මැලි වෙනවා. නියස වෙනවා. බය හිතෙනවා. ඒකාකාරී වෙනවා. ඒ නිසා නිවනට යනකොට අනිවාර්යයෙන් මේ තුච්ච බව රිත් බව ශූන්‍ය බව නිදිමත වෙන බව අනිවාර්යයෙන්ම වෙන මෙසෙක් රසගුලාවක් විදිහට සලකලා පාවිච්චි කරපු මේ සංසාරේ තන්නේ කර මාරපාශයක් බව දැනගෙන දැන් මාරපාශයේ ප්‍රමාණිකට ගත්ත ගමන් ඇට ඒක පිළිබඳ වස්ස පිළිපලක් ඇති වෙනවා රස ලැජ්ජාවක් ඇති වෙනවා දුකක් ඇති වෙනවා අනේ මම මෙතෙක් කල මේවා රසවින්දනය කරානේ. දැනටත් මගේ හිත කොච්චර කෙරුවක් රසවින්දනය කරනවානේ. කවදා හරි මේ රසවින්දනයේ තියෙන තාක්කල් කර්ම චක්‍රය කරකිනවානේ. කවදා හෝ මේ රසවින්දනයේ තියෙන තාක්කල් මේ සංසාර චක්‍රය කරකිනවානේ. මේ විනෝඩ ධර්ම චක්‍රය කරකෙන්න නම් ආශාව පහළට ආශාව බව දැනගෙන තරහ පහළට තරහ බව දැනගෙන ඒක නිසා ඒ රූපය නීරස වෙන්නේ නැහැටි විරංජන වෙන හැටි නිරුද්ධ වෙන හැටි ප්‍රසාස්වාදී අඩු වෙන හැටි තමයි මේ නිවනට යන පාර. තණ්හාව නම් සංසාරයට පාර. තණ්හාව අඩු වෙලා නිරස වෙලා ඒකාකාරී වෙනවනම් නිවනට පාර කියලා. අර මෙතෙක් තිබුණ රසාස්වාදී වෙනුවට ඒ තුච්ඡ බව, රිත්ත බව, ශුන්‍ය බව අනාත්ම ලක්ෂණයේ සුවිශේෂී කැපී පෙනෙන ගතියක්. නැත්නම් අනාත්ම ලක්ෂණයේ නියෝජිතෙක් මේ කියලා අවබෝධ කරගත්තේ නැත්නම් ඒ යෝගාචරය හිතනම චෝදනා කරනවා මගේ භාවනා එක තැනක තියෙන හරි කම්මැලි කොහොක්වත් ඉදිරියට යන්න බෑ කියලා භාවනා මේ යන්න හදන්නේ යෝගාචරය ඒකට නීරස බව පහල කරනවා කම්මැලිකම් පහල වෙනවා එපා වෙනවා තමයි නිකම්ම කාලකන්ණික් බව තේරෙන පටන් ගන්නවා යම් මුස්පීතු ගතියක් එන්න පටන් අරගන්න බුදුරජාණන්සේකට කියනවා ශූන්‍ය ගමක් කියලා. පාළු ගමකට වැදුණා. ඊට ගියක් ගියක් ගන්න කියලා බලන්න මොනවත් නැහැ. බාණ්ඩක් බාණ්ඩක් පස්සේ බලන මොනවත් නැහැ. නමුත් මේ වෙනකොට අර හතර දෙනා නයින්ගෙන් ගැලවිච්ච සාන්තිය තියෙනවා. තමයි පිටිපස්සේ අඹාගෙන එන යාළුවෝ පස් දෙනාගෙන් නැති සාන්තිය තියෙනවා. කඩුවක් අරගෙන පිටිපස්සෙන් එළවෙන්නේ වැලිකලියේ පටන්ගෙන හතුරගේ සාන්තිය තියෙනවා. නමුත් දැන් බලලා ගිහිල්ලා කියන්නේ ශුන්‍යagara ශුන්‍ය ප්‍රදේශයක. ඉතින් මේ මිනිස්සයා ඒක අතරමඟදී අනිවාර්යයෙන්ම හමු විය යුතු තැනක් විදිහට තේරුම් ගත්තේ නැත්තම්. ඒ ආපවෙලා ගියොත් අර මිත්‍යාට හරි යව්වේ අර පත්තිනාට හරි යව්වේ නැත්නම් ආයතනය ගෝර විශ්වසයිත නැයින්ට හරි යව්වෙනවා. භාවනා කර කර කර කර යනකොට මේ දෙකම සිද්ධ වෙනවා. වෙලාවක ඉස්තරට යනවා ඉස්තන ගියාම හිතනවා මොනවා හරි ඔළුවේ දාගන්න ඕනේ. දාගත්ත ගමන් නන්ති රාගය ඇවිල්ලා පදිනවා. පංච උපාදානස්කන්ධය එනවා. හතර මහා භූතයන් එනවා. ඊට පස්සේ ආය අමාරු. ඊට පස්සේ ආය ගිහිල්ලා ආය අර පාළු ගන්නට ප්‍රතිචාමිතමානිය දැන්න අඩුවානේ පාළුකමක් තියෙනවා. අර කේජි වුණා නම් හරි කටුකොලක් කියලා. නමුත් පාළුකම ටිකක් එනකොට අර කටුකොල හොඳයි කියලා හිතෙනවා. කම්මැලි මිනිහෙක් මේ ගෙදරට යනවලු බඩගිනි වෙලාවට විතර. ඒ ගෑණි මොනවා හොයන්ද ගෙදරට ගිහින්ම දෙයක් හම්බ කරලා දෙන්නේ නැතිද? ඉතින් ඒ ගෑණි අල්ලපු ගෙදරකින් හාල් ටිකක් ණයට ගෙනල්ලා වෙලට ගිහිල්ලා වෙල්ලල කොළ ටිකක් හොයන ඇවිල්ලා තෙල්ලට දාලා ඒ මාළුවයි බතයි තිබ්බා. ඉන්නේ හොඳට බඩගිනි වෙලා විතර කියලා ගෑණි යෝධිය කන්න මොනවක් කන්නත් කියලා. ඊට ඒකවල බත් ඇති. වෙල්ලල කොළ මැලුවක් ඇති. ඒකවල බැදුවා. මේ මනුස්සයා බත් එකට වෙල්ලලකොල දාගත්ත බබිකොල මේවක බත් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා අර වෙල්ලලකොල මිටියම විත්ත පිටින් යන ගහපුවාම වැඩි මේ කටුමැටි විත්තියේ 탁 ගාලා ඇල්ලුවාලු මේක. ඒකට කන්නේපා ඉවදර වෙල්ලලකොලින් මිදිච්ච තෙල් ටික බත් වල තිබිලා කාලා බලනකොට අඩේ හරි රසයිලු. ඊට ගෑණින් ඇහුවලු මේ වෙල්ලලකොලු උක නැද්ද කියලා. ඔයාට කියලා මං කෑවේ ඔයා ඒ ටිකට කරගත්ත දෙයක් කරගන්න. ඊට පස්සේ අර කටුමැටි විත්තිය ලෙව කෑවලු ගිහිල්ලා පිළිතුරක් දෙන්නේ නැහැ. ඒ වගේ තමයි අතහැරපු නන්දි රාගය අපි ආය අල්ලනවා. අතහැර පංචස්කන්ධය ආය අල්ලනවා. අතහැරපු හතරම ආභූතන ආය අල්ලනවා. මොකද මෙතන හරිය පාළු. නිකම්පත් ගන්න බෑ. දීගුවා වෙලාවට බෙල්ලලකොළ විතරයි ඒකම දුප්පතයි කෑමක් මට ඒක හරියන්නේ ඒක වල්ලා විසිකෝ. අන්තිම කටුමැටි පිටිකේ ලේව කන්න වෙනවා. යෝග ජීවිතයේ දෙකම විඳින්න ඕනේ. හොඳට පාළු ගතිය යනවා පාළු ගතියට ගියාම පාළුව මහා මුස්පිට්ටුව. එළියට ආපු ගමන් කොණ්ඩේ අමාරු බඩේ ගැක්කුන් එහෙන් පුපුරනවා මෙහෙන් දඟලනවා එතකොට ඒක කචයි. මේ දෙක අතර වදින වෙලාවේදී නිතරම නිතිපත දේව කාර්යයක් වගේ රාජකාරියක් වගේ භාවනා කරන්න නම් අසර කොච්චර සංසාර බයක් තියෙන්න ඕනද කියලා හිතන්න. කොච්චර ධර්ම ගෞරවයක් තියෙන්න ඕනද කියලා හිතන්න. කොච්චර නිවන පිළිබඳ හැඟීමක් තියෙනවද හිතන්න කියන නිසා මේ පරීක්ෂණය නොකර මේ පරීක්ෂණය සමත් නොවි ඉදිරි ගමනක් නැහැ. ඒ නිසා භාවනා ගමනේදී තැනකදී මේ මුස්පේන්තු ගතිය මේ පාළු ගතිය තමයි තමන් දෙස් දෙන ගතිය නැත්තම් මොකද්ද මේ කාලකානිකම කියලා හිතන එක අනිවාර්යයි. ඊට පස්සේ ආයතර විහිකරව උපාදානස්කන්ධ අල්ලනවා. ආයත් නන්දි රාගයට තන දෙනවා. ආයත හතර මහ භූතයන් දැන දෙනවා ආයතන ගියාම ආය වේශ නිසා මෙතෙන් යනවා මේ සතරවචන්සේ සඳහන් කළ තියෙනවා රණේ මලාරින රංකරුවා වරික ඉන්නට දාලා පළහනවා වරික වතුරට දාලා තෙමනවා ආය ගින්නට දාලා පළහනවා ආය වතුරට දාලා දෙනවා එහෙම නැත්තම් මේ මල කැපෙන්නේ නැහැ තෝක තෝකං කනේ කනේ ටිකෙන් ටික ටිකෙන් ටික ගින්නට දාලා තෙල් කඩනවා කුණකට අපුච්චලා භංගුර කරනවා. ඊට පස්සේ වතුර දාලා මතිනවා. මෙදලා ආයෙ ගින්නේ දානවා. ආයෙ වතුර දානවා. ඔන්නේ විදිහට මේ දෙක අතර ගිහිල්ලා එයාටම තේරෙන්න ඕනේ මට මේ පාළුගේට සාපේක්ෂව අතරමා ධාතු උපාදානස්කන්ධ සහ නන්දිය මේ පැත්තෙන් තියෙනවා. ඒකේ තියෙන වේතට සාපේක්ෂව මේ පැත්තේ පාළු ගතිය තියෙනවා. මේ දෙක සාපේක්ෂව තේරුම් ගන්නකම් කොච්චර බුදුහාමුදුරට දැනුම තිබුණත් එයාට දැනුමේ නැහැ. එක සැරේ මේ කවදා තේරුම් ගන්නෙත් නැහැ. නිසා යන්න එහාට දානවා මෙහාට දානවා ගින්නේ දානවා වතුර දානවා ගින්නේ දානවා වතුර දානවා අනුමත් අනුකුබ්බේන මේ ධාවි තෝක තෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්දමේ මලමත්තන මේ හිතේ තියෙන කෙලෙස් කියනවා වට මෝහපටල කියලා ඒ මෝහපටල අරිනකොට වතුර දාලා විතරක්ම කරන්න බෑ ගින්නේ දාලා විතරක් කරන්න බෑ ගින්නේ දාන්න ඕන වතුර දාන්න ඕන මතින් මතින්නේ ආන්නේම කරගෙන කරගෙන යනකොට තමයි තේරෙනවා ඒ කුණු තත්ත්ව පේන එකක් නෙවෙයි. පොඩ පොඩ ගෙවෙන්න ගෙවෙන්න තිෂ්ණ වැඩි වෙනවා. නමුත් ඒ රංකරුවා ඒ වැඩේ කරනකොට අපි බලන්නේ නැහැ. ඇත්තටම කම්මැලි. නමුත් අර අවුරුදු ගානක බැඳිච්ච කුණ පැය දෙකෙන් තුනෙන් අඩු. මොස්තරේට මොකක් කරන්නේ නැහැ. රත්තරනේ වටනක්ම අඩු වෙන්නේ නැහැ. ඒ ඔක්කොම කෙරුවට පස්සේ තමයි පත්තු දාන්නේ. අතරමැද දාන්නේ කුණු කියෙද්දි නෙවෙයි. ඒ නිසා මේකට යුත්තේදී තමයි යෝගාවචරයාගේ තපස යෝගාවචරකම දැරීමේ ශක්තිය තේරෙන්නේ. ඒ නිසා මේ ශුන්‍යකාරයටපත් වීම සුබ ලකුණක් විදියට. එහෙම නැත්නම් ගමනේ අනිවාර්යයෙන් පසුබලයක් කරක් විදියට සිහිය බුද්ධියෙන් තේරුම් ගන්න දෙතුන් සැරයක් එකට ගිහිල්ලා ඒකේ කම්මැලි වෙලා නීරස වෙලා ඇවිල්ලා බණ අහලා කල්යාණ මිත්‍යා දැකලා අර හතරමහා භූතයන්ගේ පංච පාදානස්කන්ධේ නන්දිරාගේ තියෙන ආනිසංස ආදීන විඳ විඳ යන ගමන ඇත්තටම කියනවා ජීවිතේ ඉතා සුන්දරම හැබෑ වෙනස. මුළු සංසාරම සිද්ධ වෙන ලස්සනම වෙනස සිද්ධ වෙන්නේ. නමුත් ඒක හරි පීරි ගන්නවා වගේ. හරි නිකන් මේ වෙහෙස කර ඒකට කියන්නේ නිබ්බිදා ඥාන කියලා බොහොම නිර්වින්දනයක් එක තියෙනවා. හැබැයි විශාලම ඥානයි. මුළු සංසාරම තියෙන විශාලම ඥානේ. ඉතින් ඒ දේ කරනකොට ඒ යෝගාවචරයට කිසි කෙනෙක්ගේ තරණක් නැහැ. මොන බිනක් කරලා තිබ්බත් මේකට කිසි සපෝට් එකක් නැහැ. ඉන කළ තිබ්බාම මේකට කරන්න වේලාව කලාව හම්බ වෙනවා. නමුත් යෝගාචර හරියට ඒකට අදාළ ඒ යෝනිසමංචකාරය කියන්නේ අරිශෝතගාමී විදිහට මේ කල්පනා කළා විප්ලවීය විදිහට කල්පනා කරලා ආයත් නන්දි රාගයට ඉඩ දෙන්නේ නැතුව කල්යාණ මිත්‍යා කියන දේ අහන්න නම් මේ ධර්මයේ තියෙන ණයෝඥානිකත්වය වෙන ධර්ම වල නැති මොකද ගැඹුරක් තියෙනවා කියලා තේරුම් ගන්න. ඒ වගේම තමයි ආපු ගමනට නම්බු කරන්න එපා මේක. එතකොට විතරයි ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා පශ්චාත්තාප වෙලා තියෙනවා නම් යෝග ජීවිතේ ජයග්‍රහණයක ලකුණක් කියලා තේරුම් ගත්ත දවසේ අපි අර ගෙනාවු අගයන් ආඩම්බර වල විශාල වෙනසක් සිද්ධ වෙනවා. ඉතින් අද ධර්ම දේශනාවත් වෙන විශාල වෙනසකට හේතු ආසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා අපි මේ අවස්ථාව කරගන්නවා එත්තවතා ජාති ගාථා සජ්ජායනා කළා ශිරු දිනාටම පිම්පමුණවන්න ඥාති ශීපත් කරගන්න තා අපි අපගේ අවසානයේ මතක් කරගන්න ඉත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ

ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සනාගමෝ හෝතු යාව නිපානපත්තියා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 සාදු සාදු අනුමෝදාමි අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සේපච්ච සේපච්ච සෝපච්චිත්වා අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු Thank you. සුඛී හෝතු සුපත්